මහා බැංකුවක් හැටියට කර යුතු ගැන ඒ මාස ඇත් ඊට ඉස්සෙල්ලා කාලේ කරපු ඒවා ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් හොඳයි කාලේ වෙනස් කරන බොහෝ දෙනෙක් එක තනතුරේම ඉන්න කාලයක්. ඉතින් මේක බලලා ඒ අනුව මට වාර්තා කරලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් මාරු කරලා තියෙන අවුරුදු 5කට වඩා එතන හිටපු නිසා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේගොල්ලෝ අවුරුදු 5කට වඩා හිටියේ මෙතන? කවුද දුන්නේ අවස්ථාව? අන්න අන්න ඒක යහන්න ඕනේ. ඕකනේ අවුල් වෙලා තියෙන්නේ. මම දන්නවා මෙතන මේ මොකද මේකට සම්බුනේ ආයේනේ. ඇයලා කියනකොට. සමුන්නාසයා පරාජය කළ දැම්මනේ ඇයිසේ. මේ මෙතන ඉන්නේ පිනෙන් ආවේ අය. පක්ෂයක් නෑ. අහිකුන්ට ගෙවාගේ යන්නේ. ඒකයි මම කියන්න මම කියන්න කැමති. මහා බැංකුවේ ගිව් අවුරුදු 10 සිදු වුණ හැම එකක්ම බලන්න අපි ඒ තේරුම් කාරක සභාවක් අපි ඉදිරිපත් කරනවා කියලා මම කියන්න කැමතියි.